චට්ටෝ පරිච්ඡේදෝ හයවෙනි පරිච්ඡේදය විජයාගමනං විජය කුමාරයාගේ සම්ප්‍රාප්තිය වංගේසු වංග නගරේ වංග රාජාං අහෝ පුරේ කාලිංග රඤ්ඤෝ දීතාසී මහේසි තස්ස රාජිනෝ ඈත කාලයේ දඹදිව වංගරටෙහි වංගනවෙති නගරයේ වංගනමෙන් රජෙක් සිටියා කාලිංග රජුරුවන්ගේ දියණිය ඒ වංග රජුහට අගමෙහිසිය බවට පත් වුණා සෝ රාජා දේවියා තස්ස ඒකං අලබිදීතරං නේමිත්තාව්‍යා කරුං තස්ස සංවාසං මිගරාජිනා වංග රජ්ජුරුවන්ගේ අගමෙහිසියට එක් දුවක් උපන්නා. ඒ දියණි අනාගතයේ මෘගරාජ වූ සිංහයෙකු සමග අඹසමියන් ලෙස ජීවත් වෙන බවට නිමිති කරවූ අනවැකි පල කළා. අතීව රූපිනී ආසී කාමගිද්දීනි දේවේන දේවියා චාපි ලජ්ජායසි jigucchita ඒ අතිශයින්ම රූප ශෝභාවකින් යුක්තයි. එසේම කාමයට දැඩි ගිජු බවකින් යුක්තයි. ඇගේ ගති ගුණ ගැන ඇගේ පියාවන වංග රජුත් මව වූ අගවිසවත් ලැජ්ජාවටපත් වුණා. ඈව පිළිකුල් කළා. ඒකාකිනේසා නික්කම්ම සේරචාර සුකත්තිනේ සත්තේන සහඤ්ඤාතා අගමගදගාමිනා එතකොට නිදහසේ තමන් කැමැති කැමැති ලෙස වාසය කරන්නට කැමැත්තෙන් තනියම රාජමාලිගාවෙන් පැනලා ගියා. කාටවත් හඳුනා ගන්නට බැරි විදිහට වෙස්වලා ගත්තා. මගධ රාජ්‍ය දෙසට ගමන් කරන ගල් සමූහයකට එකතු වෙලා ඔවුන් සමග පිටත් වුණා. ලට රට්ටේ අටවියා සීහෝ සත්ත මබින්දවී අඤ්ඤත් සේසාධාවින් සුසීහාගත දිසන්තුසා එසේ ගමන් කරද්දී ලාට්න වෙත රටේ මහා වනාන්තරයේ මැදදී සිංහයෙක් ගල් සමූහය වෙත කඩා පැන්නා. ගල්වල සිටිය මිනිසුන් හිස් දූලු අත වෙනත් තැන්වලට පැනලා දිව්වා. එතකොට සුප්පා දේවී නැමැති සිංහයා නැති දිශාවට දිව්වා. ගන්නිත්වා ගෝචරං සීහෝ ගච්ඡන් දිස්වා තමාරතෝ රත්තෝං උපාගලාලෙන්තෝ ලාගුලං පන්න කන්නකෝ සිංහයා ගවයෙකු මරාගේ ගොදුරු ඩැහැගෙන තමන්ගේ වාසස්ථානයට ආපහු යද්දී තමන් වෙතට දුවගෙන එන රාජ දියණව දුරදීම දැක්කා දුටු මතින් මෑ කෙරෙහි රාගය ඇති වුණා. කන් පහතට නමාගෙන වලිගය සලෝමින් ඈ වෙතට ලං වුණා. සතං දිස්වා සරිත්වාන නේමෙත් වචනං සුතං අභීතා තස්ස අංගානි රංජයන්ති පරාමසි සුප්පා දේවී රාජකන්‍යාව තමන් වෙතෙන සිංහාව දැකලා නිමිති කියන්නවුන් විසින් තමාගෙන කියූ අනාගත වාක්‍ය මතක් වුණා. එතකොට කිසි බයක් නැතිව තමන් වෙත සිංහාව සතුටු කරවමින් හිසපටන් වලිගයතෙක් ඒ සිංහයාගේ ශරීර අවයව පිරිමැද්දා. තස්ස පස්සේ සාති රත්තෝ පිට්ඨින් ආරෝපියා සුතං සීහෝ සක ගුහං නෙත්වා තාය සංවාසමාචරේ ඇගේ ස්පර්ශයෙන් සිංහයා තුල බලවත් ඇල්මක් ඇති වුණා. එතකොට ඈ සිංහයාගේ පිටට ගොඩ වුණා. ඈව පිටේ තබාගත් සිංහයා තමන්ගේ ගුහාවට ගියා. සුප්පා දේවිය සමග අමුසැමියන්සේ හැසිරුණා. තේන සංවාසමන් වාය කාලේන යමකේ දුවේ පුත්තංච දීතරං ചാති රාජදීතා ජනේසිසා සිංහයා සමග අඹසමියන්සේ හැසිරුණු සුප්පා දේවිය නමැති රාජදියණිය ටික කලකින් පුතකු හා දුවක වශයෙන් නෙවුන් දරු දෙදෙනෙකු ලැබුවා පුත්තස්ස හත් පාදාසුං සිහාකාරා තතෝ අකා නාමේන සිහ බහුං තං සීදිතරං සීහ සීවලෙන් තම පුත් කුමාරයාගේ අත්පාදිය සිංහයෙකුගේ බඳුව ඊතා ජව සම්පන්නව තිබුණා එනිසා ඈ තම පුත්‍රයාට සිංහබාහු යන නම දැම්මා. දියණියට සිංහ සීවලී යන නම දැම්මා. පුත්තෝ සෝලස වස්සෝ මාතරං පුච්චි සංසයං තුවං පිතාචනෝ අම්ම කස්මා විස දිසයිති සිංහබාහු පුත්‍රයා වයස අවුරුදු 16ක් වෙද්දී තමන් තුළ හටගත් සැකයක්සිය මෑණියන් වන සුප්පා දේවියගෙන් ඇසුවා. මෑණියනි අපහා ඔබ වෙනමත් පියා වෙනමත් වශයෙන් වෙනස් වෙන්නේ මක්තිසාද? සාසබ්බම බ්‍රවීතස්ස කින්න යාමාතිසෝ බ්‍රවී ගුහං තකේති තාතෝතේ පාසානේ නාති සාබ්‍රවි සුපා දේවිය සිදු වූ සෑම දෙයක්ම සිය පුතාට කිව්වා එතකොට ඔහු මෑණියනි ඇයි අපි මිනිසුන් ජීවත් වෙන පළාතකට නොයන්නේ පුතන්ඩ තොපගේ පියා ගල්ලෙනෙන් පිටරට යද්දි විශාල ගලකින් අප වාසය කරන මේ ගල්ලෙන වසා දමනවනුවේ කියලා පිළිතුරු දුන්නා මහා ගුහාය තකනං බන්දේනාදාය සෝකා ඒකාහේනේව පඤ්ඤාස යෝජනානි ගතා ගතං එතකොට සිංහබාහු කුමාරයා මහා ගුහා වසනේ ගල් පියන කරමත තබාගෙන එක් දවසක් තුල යදුනක් 50ක් දුරට ගොහින් ආපසු ආවා ගෝචරාය ගතේසී හෝ දක්කිනස්මින් එමාතරං වාමේ කනෙට්ටින් කත්වාන තතෝ සීගං අපක්කමේ එක දවසක් සිංහයා ගොදුරු සොයාගෙන පිටත් වුණාට පස්සේ සිංහබාහු කුමාරයා තම මෑණියන්ව දකුණු උරහිස මත තියාගත්තා නැගණියන්ව වන් උරේස මත තියාගත්තා. ඊතා ඉක්මනින් ඒ ගල්ලෙනෙන් නික්ම පැනලා ගියා. නිවාසෙත්වාන සාකන්තේ පච්චත්තං ගාම මාගමුං තත්තාසි රාජදීතාය මාතුලස්ස සුතෝ තදා කොලාතු ඇඳගත්තුම් එක්තරා පිටිසර ගම්මානයකට ආවා. ඒ ගම්මානයේ සුප්පා දේවියගේ මාමාගේ පුත්‍රයෙකු වූ අනුර නැමැති සෙනවියා වාසය කළා. සේනාපති වංගරඤ්ඤෝ දීතෝ පච්ඡන්ත ගාමකේ නිසින්නෝ වට මූලේසෝ කම්මන්තං සංවිදායකං වංග රජුරුවන්ගේ සෙන්පතියෙකු වූ අනුරණමැත්තා ඒ පිටිසර ගම්මානයේ වැඩකටයුතු සංවිධානය කරමින් නුගගසක් මුල සෙවණේ වාඩි වෙලා සිටියා දිස්වාතේ පුච්චිතේ වෝචුම් අටවි වාසිනෝ මයං ඉති සෝදාපයේතේ සං වත්තානේ දජිනේ පතේ එතැන්ට පැවැණි මොවුන් දුටු අනුර සෙන්පතියා නොබලා කොහේ ඉන්න පිරිසක්ද කියා ඇහුවා. අපි වනාන්තරයේ ඉන්න අය කියලා වුන් පිළිතුරු දුන්නා. එතකොට ඒ සෙන්පතියා ඔවුන්ට ඇඳ ගන්න වස්ත්‍ර ලබා දුන්නා. නානා හේසුම් උලාරානි බත්තං පන්නේ සුදාපේ සෝවන්න බාජනානාසුං තේසං පුඤ්ඤනතානිච ඔවුන්ගේ පින් බලයෙන් තමන්ට ලැබුණු වස්ත්‍ර වංග රටේ තා වටිනා පට වස්ත්‍ර බවට පත් වුණා. තල් කොළ වලින් ගොට්ටු තනලා ඔවුන්ට ආහාර දුන්නා. ඒවා රන් බඳුන් බවට පත් වුණා. තේන සෝ විම්මිතෝ පුච්චේ කේතුම් මේති චමෝපති තස්ස සාජාති ගොත්තානි රාජදීතානි වේදයි මේ අద్భుත සිදුවීම දැක නිසා අනුරසෙන වියා මහත් පුදුමයටපත් වුණා නුඹලා කවුද කියා ප්‍රශ්න කළා එතකොට මම වගුරජ්ජුරුවන්ගේ දියණව සිටි සුප්පා දේවියයි කියලා පිළිතුරු දුන්නා පිතුච්ඡාදීතරං තං සෝ ආදාය දජේනේ පති ගන්්වාන වංග නගරං සංවාසංතාය කප්පේ අනුරසන වියා ඈතම පියාගේ නැගණියගේ දින බව හඳුනා ගත්තා. ඔවුන්ව යානයක නංවාගෙන වංගනුවරටගෙන ගියා. සුප්පා දේවිය තම බිරිඳ වශයෙන් තබාගත්. සීහෝ සීගං ගුහං ගන්්වා තේ අදිස්වාතයෝ ජනේ අට්ඨිතෝ පුත්ත ශෝකේන නචකාදි නචාපිවි එදා සිංහයා ඉක්මනින්ම ගල්ලෙනට ගියා තුන් දෙනාම දකින්ට හිටියේ නැහැ දරු දුක නිසා ශෝකයෙන් පෙළුණු ඔහු කිසි ගොදුරක් ආහාරයට ගත්තෙත් නැහැ වතුර බිව්වෙත් නැහැ. ධාරකේතේ ගවේ සම්තෝ අගාපච්ඡන්ත ගාමකේ උබ්බාසීයති සෝසෝච යං යං ගාම මුපේතිසෝ සිංහයා තම දරුවන් සොයසයා පිටසර ගම්මාන වලට ගියා. ඔහු යන්නේ යන් යන් ගමකටද ඒ ඒ ගම්මානය පාලු කරලා දානවා. පච්චන්තවාසිනෝ ගන්්වා රඤ්ඤෝතං පටිවේදයං සීහෝ පීලේති තේ රට්ටං තන් දේව පටිසේදය පිටිසර ගම්වැසි මිනිස්සු රාජාංගණයට රැස් වෙලා රජුරවන්ට මේ කාරණිය දැනුම් දුන්නා දේවයන් වහන්සේ ඔබ වහන්සේගේ රට සිංහයෙක් විනාශ කරනවා ඒ සිංහයාව විනාශ කරන්නට කියලා. අලබන් නිසේද කන්තස්ස හත්ති කන්ද ගතං පුරේ ආදේතු සීහාදයයිති සහස්සං සෝපචාරයේ ඒ සිංහයාව මඩලන්න හැකි සූර පුරුෂයෙක් සොයා ගන්නට බැරි වුණා. එතකොට ඇතකුපිටේ දහසින් බැඳි පියල්ලක් තිබ්බා. සිංහයාව අල්ලා ගන්නා තැනැත්තා මේ ගණීවා කියලා නුවර පුරා අඬබර ගැස්සුවා. තතේව ද්වේසහස්සානේ තිනිවා පිනරිස්සරෝ ද්විසිවාරේ ස්විවාරේසි මාතා සිහ පුජං ඊතං රජ්ජුරුව මුලින් කහවණු දහසක් දෙනවා කිව්වා. දෙවනුව කහවණු ගාන 2000ක් කළා. තුන්වෙනුව කහවණුව 3000ක් කළා. මෙසේ ප්‍රචාරයේ වෙද්දී ඒ කහවණු ලබන්නන්ට ඒ කහවණු ලබා ගන්නට මෑණියන්ගෙන් ඇසුවා. මෑණියන් පළමු වතාවෙත් දෙවන වතාවෙත් යන අවස්ථා දෙකේදීම ඔහුව වැළැක්වුවා. අග්ගහී තතියේ වාරේ සිංහබාහු අපුච්චිය මාතරන්ති සහස්සං තං ඝාතේතුං පිතරං සකං තුන්වන වතාවේ අඬබෙර ගසද්දී සිංහබාහු කුමාරයා මෑණියන්ගෙන් ඇසුවේ නැ සිය පියාවන සිංහයාව ඝාතනය කිරීම පිණිස කහවන 3000ක පියල්ල අරගත්තා පඤ්ඤෝ කුමාරං දස්සේසුං තං රාජායිදමබ්බවි ගහිතෝ යදිසී හෝතේ ධම්මි රට්ටං තදේවතේ රාජ සේවකයන් සිංහබහ කුමාරයාව වංග රජුරවන්ට ඉදිරිපත් කළා රජුරුව මේ කිව්වා ඉතින් යම් රටකදී තොප සිංහයාව ඇල්ලුවොත් ඒ රටම තොපර දෙනවා කියලා. සූතං ගන්්වා ගුහාද්වාරං සීහං දෙස්වාව ආරකා එන්තං පුත්ත සිනේහන විජ්ජිතං තං සරං කිපි සිංහබාහු කුමාරයා සිංහයා ඉන්න ගල්ලෙනේ දොරකඩට ගියා පුත්‍ර ප්‍රේමයෙන් යුතුව තමන් වෙත එන සිංහාව දුරදීම දැක්කා. එතකොට සිංහබාහු කුමාරයා සිංහයාට හීයක් විද්දා. සරෝනලට මාහච්ච මෙත චිත්තේන තස්සතු කුමාර පාදමූලේව නිවතෝ පතිභූමියං සිංහයා තුල දරු සෙනෙහසින් උපන් මෙස්සිතේ අනුහසින් තමන්ගේ නලල මත වැතුරුවේ ඊතලය නැවත හැරී ගොස් කුමාරයාගේ පාමුල වැටුණා. තතසියව තතියං තතෝ කුජ්ජෙමෙගාදීපෝ තතෝ කිත්තෝ සරෝ තස්ස කායං නිබ්බෙජ්ජ නෙක්කමේ කුමාරයා ඒ විදිහට තුන් වරක්ම විද්දා එහෙන් සිංහයාගේ මෙස්සිත නැති වෙලා කෝපයටපත් වුණා. සතරවන වතාවේ විදපු ඊතලය සිංහයාගේ නළලට වැදී කය සිදුරු කරගෙන ගිහින් පොළොවට වැටුණා. සකේසරං සීහසීසං ආදාය සපුරං අගා මතස්ස වංග රාජස්ස සත්තාහානි තදාහෝ සිංහබාහු කුමාරයා සිංහයාගේ කේසර සහිත වූ හිස රැගෙන වංගපුරයට ගියා. ඒ වෙද්දී වංග රටේ රජුරුව මිය ගිහින් දින 7ක් ගත වෙලා තිබුණා. රඤ්ඤෝ අපුත්ත කත්තාච පතීතා චස්ස කම්මනා සුත්වාච රඤ්ඤෝ නත්තතුං සංජානෙත්වා ච මාතරං රජ්ජුරුවන්ට වෙන දරුවන් හිටියේ නැහැ. සිංහබාහු කුමාරයා සිංහයාව නැසීමේ ක්‍රියාව නිසා ප්‍රසිද්ධියට පත්ව සිටියා. ඔහු මියගිය රජ්ජුරුවන්ගේ මුණුබුරක වන බවත් අසන්ට ලැබුණා. ඒ වගේම ඔහුගේ මව රජ්ජුරුවන්ගේ එකම දියණිය වන සුප්පා දේවිය බව දැනගන්ට ලැබුණා. අමච්චා සන්නේ පතිතා අකිලායක මානසා සිහ බාහු කුමාරස්ස රාජා හෝ හේති අබ්‍රවීන් සියලු ඇමතිවරු එක් රැස් වුණා. තනි අදහසක් ඇති කරගත්තා. ඔබ අපගේ රජ්ජුරුව බවට පත්වෙන්න ඕන කියලා සිංහබාහු කුමාරයාට කියා සිටියා. සෝරජ්ජං සංපටිත්වා දත්වා මාතුපතිස්සතං සීහ සීවලි මාදාය ජාති භූමින් ගතෝ සයං එතකොට සිංහබාහු කුමාරයා ඒ රාජ්‍ය පිළි අරගත්තා. Tamanගේ මෑණියන්ගේ ස්වාමියාව සිටි අනුර සෙනවියාට රාජ්‍ය බාර දුන්නා. තමන් සිය නැගණිය වන සිංහ සීවලී කුමාරිය රැගෙන තමන් උපන් ප්‍රදේශය බලා පිටත් වුණා. නගරං තත්තමාපේසි ආහුසීහ පුරන්තිතං අරඤ්ඤේ යෝජන සතේ ගාමේ චාපි නිවේසයේ සිංහපුරය නමින් එහි අලුතෙන් නගරයක් නිර්මාණය කළා. සියක් යොදුන් වනය එලිපෙහෙළි කරවා ජල පහසු ඇති තැන්වල අලුත් ගම්මාන පිහිටෙව්වා. ලලට රට්ටේ පුරේ තස්මෙන් සිංහ බාහු නරදීපෝ රජ්ජංකාරේ සිකත්වාන මහේසින් සීහ සීවලෙන් ලාට රටෙහි තමම්ම ඉදිකළ සිංහපුර නගරයෙහි රජ වූ සිංහබාහු රජුරු වූ සිංහ සේවලේ කුමරිය අගමෙහෙසේ තනතුරට පත් කරවාගෙන රාජ්‍ය කළා. මහේසි සෝල සක්කත්තුම් යමකේච දුවේ දුවේ පුත්තේ ජනයි කාලේ සා විජයෝ නාම ජෙට්ටකෝ සිංහසීවලේ බිසව සුදුසු කාලයේදී නෙවුම් පුත්‍රයන් දෙදෙනා බැගින් දහසේ වතාවක් දරුවන් වැදුවා. ඒ දරුවන්ගෙන් වැඩිමලා වූයේ විජය කුමාරයා. සුමිතෝ නාම දුතියෝ සබ්බේ දත්තෙන්ස පුත්තකා කාලේන විජයං රාජා උපරජ්ජහිස චයේ මෙසේ ඈට ලැබුණු සියලු දරුවන්ගේ ගණන 32යි. ඇයගේ දෙවන පුත්‍රයා සුමිත් නමින් හැඳුන්වුණා. සිංහ බාහු රජුරෝ සුදුසු කාලයේදී විජය කුමාරයාව යුවරජු වශයෙන් අභිෂේක කළා. විජයෝ විසමාචාරෝ ආසිකම් පරිසාපිච සාහසානි අනේකානි දුස්සහානි කරන්සුතේ විජය රුව රජු විසමාචාර ගතිගුණ වලින් යුක්ත වුණා. ඔහුටම ගැළපෙන පිරිසකුත් හිටියා. ඔවුන් අන්යයන්ට ඉවසිය නොහැකි ආකාරයේ නොයෙක් සැහැසි ක්‍රියාවල යෙදුණා. කුද්දෝ මහජනෝ රඥෝ තමත්තං පටිවේදේ රාජාතේ සංඤපෙත්වාන පුත්තං ඕවදිසා දුකං මහජනයා යුවරජුන් ගැන කිපුණා රාජාංගනයේ රැස් වෙලා උද්ඝෝෂණය කරලා සිංහබාහු රජුරවන්ට විජය කුමාරයාගේ සාහසික ක්‍රියා ගැන දැනුම් දුන්නා. රජුරෝ විජයගේ පිරිසට එවැනි සැහැද්දේ නොකරන ලෙස අවවාද කළා. පුත්‍රයාට හොඳින් අවවාද කළා. සබ්බන් තතේව දුතියං අහෝසි තතියං පන කුද්දෝ මහජනෝ ආහ පුත්තංඝාතේ තේතේ පළමු ආවාදයෙන් කීකරුණ වූ ඔවුන් නැවත සැහැසිල සැහැසුරුණා මහජනයා රැස්ව රජුරවන්ට කරුණ කිව්වා දෙවන වතාවෙත් ආවාද කළා එයින් පළක් වුණේ නැහැ මහජනයා රැස් වෙලා රජුරවන්ට කරුණ කිව්වා රජුරෝ තුන්වෙනි වතාවෙත් ඔවුන්ට ආවාද කළා. එයින් පළක් වුණෙත් නැහැ. අන්තිමේදී හොඳටම කිපුණු මහජනයා මහරජුරුවනි ඔබගේ පුත්‍රයාව නසා දමනු මැන කියා ඉල්ලා සිටියා. රාජාත විජයං තංච පරිවාරංච තස්සතං සත්ත සතානි පුරිසේ කාරෙත්වාද්ද මුණ්ඩකේ සිංහබාහු රජතුමා මහජනයාගේ හටට කන් දුන්නා. තම පුත්‍රයා වන යුව රජව සිටි විජය කුමාරයාත් 700ක් වූ ඔහුගේ පිරිවරත් ඇල්ලුවා. ඔවුන්ගේ හිස අඩක් මුඩු කෙරෙව්වා. නාවාය පක්කේ පෙත්වා විස්සජ්ජා පේසි සාගරේ තතාතේ සංබරියායෝ තතේවච කුමාරකේ නැවකට ගොඩ කෙරෙව්වා මහා සාගරයට මුදා හැරියා ඒ විදිහටම ඔවුන්ගේ බිරින්දෑවරුන් කුමාරවරුන්වත් වෙනව නැව්වල නංගලා මොහොතට පිටත් කෙරෙව්වා විසුම් විසුම් තේ විස්සට්ටා පුරිසිත කුමාරකා විසුම් විසුම් දීපකස්මෙන් ඔක්කමෙන් සුවසෙන් සුච එතකොට එසේ නැව්වල නංවා මොහොතට යවන ලද ඒ මිනිස්සුත් ස්ත්‍රීනුත් ඔවුන්ගේ දරුවනුත් වෙන්වෙන් දේවෙන් වලට ගොඩ වැස්සා ඒ තැන්වල වාසය කළා නග්ගදීපෝ තිනායෙත කුමාරෝ බරියොක්කන්ත දීපකෝ බරියොක්කන්ත දීපෝතු මහිලා දීපකෝ ඉති කුමාරවරුන් ගොඩබැස්ස දිවයින නග්ග දීප යන නමින් ප්‍රසිද්ධ වුණා. භාර්යාවන් ගොඩබැස්ස දිවයින මහිලා දිව යන නමින් ප්‍රසිද්ධ වුණා. සුප්පාරකේ පට්ට නම්මේ විජයෝපන ඔක්කමේ පරිසාසහසේනෙත්ත බීතෝනාවං පුනාරුහි විජය ඇතුළු පිරිස සිටිය නැව දඹදිව සුප්පාරක පටනට ගොඩ බැස්සා. නමුත් ඒ පිරිසේ ඇති නොයෙකුත් සාහසික ක්‍රියා නිසා සුප්පාරක පටුනේ මිනිසුන් මොවුන්ව නසන්ට සූදානම් වුණා. බයටපත් මේ පිරිස ආයමත් නැවුණා. ලංකායන් විජයසනාමකෝ කුමාරෝ ඕතින්නෝ තිරමති තම්බ පන්නේ දීපේ ශාලානං යමක ගුණාන මන්තිත රස්මෙන් නිබ්බාතු සයේත දිනේ තතග සස්සති ස්ථිර ප්‍රඥා ඇති විජයනං කුමාරයා තම්බපන්නේ දිවයින්ට ගොඩ බැස්සා. උපවර්තන සල්වනයේ ප්‍රධාන මාවත දෙපසින් එකිනෙකට ගැලපෙන ලෙස යුගල වශයෙන් පිහිටුවා තිබූ සල්ගස් අතරේ පනවන ලද සයනේහි සතපිය. වදාළප තථාගත භාග්‍යතුන් වහන්සේ පිරිනුවම් පා වදාළේද එදාමයි. සුජන ප්‍රසාද සංවේගත්තාය කතේ මහා වංශේ විජයාගමනන් නාම චට්ඨෝ පරිච්ඡේදෝ සත්පුරුෂ ජනයන්ගේ ප්‍රසාදයත් සංවේගයත් ඇති කරනු පිණිස කරන ලද මහා වංශයේහි විජය කුමාරයාගේ සම්ප්‍රාප්තිය නම් වූ 6 වෙනි පරිච්ඡේදයයි